සමදාති සාරණ සරණ යමි සාදු සාදු ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසකට උන්වහන්සේව මුණ ගැහෙන්න පැමිණි වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි ඔබට මොන වගේ ධර්මයක්ද මතක තථාගතයන් වහන්සේ දේශනා කරපු මොන වගේ ධර්මයක්ද ඔබට මතක කියලා ඇහුවා. අපි වගේ නම් ඉලක්කෙටම උත්තරේ දෙන්න ඕනේ කියලා මොකක් කියයිද? චතුරාර්ය සත්‍යය භාග්‍යතුන් වහන්සේ වදාළේ කියලා නේ. දැන් බලන්න වෙනස ඒ භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපට මෙබඳු ධර්මයක් මතකයි. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දෙයක් වදාලා කියලා අපට මතකයි. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා තියෙනවා. මහණෙනි මේ සංසාරේ පටන්ගත්තු තැන සොයන්න බෑ. මේ සංසාරේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සත්වයාට සැරිසරන්න වීම නිසා ඔහු නොඑක් කරුණවලදී හැඬු කඳුළු සාගර ජලයට වැඩි. ඔහු මුණ දීපු අනතුරු නිසා ඔහුගෙන් ගලා ගිය රුධිරය සාගර ජලයට වැඩි. මේ නිසා මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ස්වභාවය ගැන කලකිරෙන එකයි හොඳ. භාග්‍යතුන් වහන්සේ අපිට ওই වගේ එකක් අපි මතක තබාගෙන ඉන්න කිව්වා. එතකොට මේගොල්ලෝ වැඩකට පෙන්වන්න ගියේ නෑනේ බුදුරජාන් වහන්සේ ඉස්සර අපි මෙහෙම කිව්වොත් අපිට පහදී අපිව කට්ටිය දැනගනි මේ වගේ මානක්කාර අදහසක් ආවේ නැහැ. බොහොම අහිංසක එකක් තමයි ප්‍රකාශ කළේ. එතකොට අපිට ඒ බුදුරජාණන් වහන්සේ ඒ ඒ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රකාශය අහලා බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි මං එහෙම තමයි දේශනා කළේ. එතකොට බලන්න මේ ඒ බුද්ධ දේශනාව අපිට මතක තබා ගත්තොත් නරකද? අපිට තියෙන මේ ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි. ඒක මතක තියෙනවා අපි ලෝකෙ කොච්චර දේවල් හොයනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෞකික ලෝකේ අපිට කවදාවත් සම්පූර්ණ තෘප්තියක් ලබන්න බෑ කියලා. ලෞකික ලෝකේ සම්පූර්ණ තෘප්තියක් ලබන්න බෑ. අපි මේ ජීවිතේ අපිට බොහෝම පින්වන්ත දරුවෝ ලැබෙනවා. එතකොට මේ අම්මා පතන්නේ මොකද්ද? අනේ මට ලබන ජීවිතේත් මෙවැනි දරුවෝ ලැබේවා. තෘප්තියක් නැහැ. මේ ජීවිතේ හොඳ බිරිඳක් ලැබෙනවා. එතකොට ඒ ස්වාමියා පතන්නේ මොකද්ද? මට ලබන ජීවිතේත් මෙයා ලැබේවා. මේ ජීවිතේ හොඳ සැමියෙක් ලැබෙනවා. එතකොට එයා පතන්නේ මොකද්ද? මට ලබන ජීවිතේත් මොහු ලැබේවා. එතකොට අපිට පේනවා අපේ ජීවිතේ හැම තිස්සෙම තියෙන ස්වභාවයක් මේ ජීවිතේ පිරෙන්නේ නැති එක. දැන් අපේ ජීවිතේ ද අපිට පේනවා මෙතන ඉන්නවා වයසක අය. මැදුම් වයසේ අය. තරුණ වයසේ අය පුංචි දරුවන්. නමුත් අපේ ජීවිතේ මේ වයසට යනවා කියලා අපේ ආසාවන් නැත්තම් හැඟීම් ඇති වෙන ස්වභාවයේ වෙනස්කමක් තියෙනවද? නැහැ. අපිට තරහා යනවා. ඉරිසියා තියෙනවා. ආසාවල් නැති වෙනවා. වෙනස්කමක් වෙන්නේ නැහැ. සමහර විට අපි තවත් දේවල් හොයනවා. එතකොට අපිට පේනවා මිනිස්යාගේ ජීවිතයේ ස්වභාවයෙන්ම සම්පූර්ණත්වයට පත්වෙන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේක. කොයි වගේද කියන්නේ උන්වහන්සේ දේශනා කළා ඔබ දැකලා තියනවද කියලා ඇහුවා. මහණෙනි ඔබ දැකලා තියනවද? වසුපැටව් කීරි හොයන්න පිපාස තියෙන වෙලාවට බඩගින්නේ මව්වැස්සි ගාවට දුවන හැටි. මම හිතන්නේ ඔබ දැකලා ඇතිනේ. මව්වැසි ගාවට වහුපැටියා දුවගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අර තනබුරුල්ලේ එල්ලෙනවනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිරෙන්නේච ජීවිතේ පිරෙන්නේච ජීවිතයට හසු වෙච්ච කෙනා ආයේ උපතකට යන්නේ ඒ විදිහට කිව්වා. වහු පැටියෙක් දුවගෙන ගිහිල්ලා මව් වැස්සගේ තන බුරුල්ලෙන් එල්ලිලා කිරි බොනවා වගේ කිව්වා. පිරෙන්නේ නැති ජීවිතේ උපතක් කරා මේ ජීවිතය අතාරිනකොට ඒ ජීවිතයට යන්නේ. එමනම් අපේ මනසේ තියෙන ස්වභාවයක් තමයි මේක අතාරිනකොට ඒක අල්ල ගන්නවා. එකක්වත් අතෑරලා ඉන්න පුළුවන් කමක් ඒ කියන්නේ සියල්ලම අතහැරලා ඉන්න පුළුවන් කමක් සාමාන්‍ය මනසක නැහැ. මේ මේ ජීවිතේ යමක් අතාරිනවද ඊළඟ එක අල්ල ගන්නවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්ත ජීවිතේ අපිට අවබෝධ කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්වම දකින්න ඕනේ. කාවද දකින්න ඕනේ? තමන්වමයි දකින්න ඕනේ. තමන්ව දැකීමයි ලේසි එකක් නෙවෙයි. ඇයි අපිට මේ ඇස් පිහිටලා තියෙන්නේ අණුම්ව පේන විදියටයි. කම් පිහිටලා තියෙන්නේ බාහිර ශබ්ද ඇහෙන විදියටයි. මේ වගේ ඉන්ද්‍රියන්ගෙන් අපිට අභ්‍යන්තරයේ දකින්න තියෙන්නේ මනස තුලින් විතරයි. තමන්ව දකිනකන් තමන්ව දකින වැඩපිළිවෙලකට එනකන් අපිට මේ රටාව හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා එක තාපසයෙකුට උපස්ථාන කරනවා. කාලයක් යනකොට මේ අම්මා මේ තාපසයාට බැඳුණා. දැන් මේ අම්මා හැම දෙයක්ම කරන්නේ කාගේ අවසරය ඇතුවද? අර තාපසයාගේ අවසරය ඇතුව. සමත් නුවර ජේතවනාරාමයට යන මිනිස්සු යන ගමන් ඒ අම්මගේ ඉස්සරහින් යන ගමන් අහනවා ඔයා යන්නේ නැද්ද සමත් නුවර? ජේතවනාරාමයට යන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේව දකින්නේ නැද්ද? බණ කැමති නැද්ද? ඒතර අම්මා කියනවා මමත් හරි ආසයි. යන්න විදියක් නැහැ. බයයි. තාපසින්නාසයට දැනගන්න ලැබෙවි කියලා. තාපසය තුමා ගාවට ගිහිල්ලා කිව්වා වැඳලා අනේ මිනිස්සු හරියට යනවා ජේතවනාරාමයට. හරියට ධර්මය කියනවා මටත් ආසයි. හා හා යන්න එපා කිව්වා. මතුරනවා කිව්වා. එතනට ගියොත් ආයේ යා එතනම ලගිනවා කිව්වා. වෙන පැත්තකට හැරෙන්නේ නෑ කිව්වා. ආවට්ටණී කියලා මන්ත්‍රයක් තියෙනවා කිව්වා. ඒ මායාවෙන් කිව්ව මතුරන්නේ. ඒකට අර අම්මාට ඇති වුණා කලකිරීමක් ගියේ නෑ. ආයෙමත් අර මිනිස්සු ආයෙ දවසක කියනවා ඒ අම්මගෙන් අහනවා ඇයි ඔය යන්නේ නැද්ද? මේ ජීවිතය ගැන මොනවා හරි වටිනා දෙයක් අහපන් යෝධියේ කිව්වා. ඊරසේ අම්මගේ හිතට වැදුණා මේක. ආයෙ ඇහුවා. ආයෙත් බැන්නා. පුතාට කිව්වා පුතේ අපේ තාපසින් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න දෙන්නේ නැහැ. මං දානි පුඩක් හදන්නම් පුතේ ඔයා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න. හොඳයි කියලා මේ කොළුවා කෙලින්ම ගියේ තාපසින්නාසේ ළඟට. ගිහිල්ලා කිව්වා තාපසයතුමනි අපේ අම්මා කිව්වා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරන්න කිව්වා අසවල් දවසේ දාන්නේ තියෙනවා අපේ ගෙදරට වඩින අය එහෙම කිව්වා. උඹ යන්න එපා කිව්වා. එතකොට පුතා කිව්වා අනේ එහෙම කරන්න බෑ මට අම්මා ගහයි. එහෙනම් ගිහින් ඈත පාරක් කියාපන් කිව්ව වෙලාවට දානට එන්න බැරි වෙන විදිය. හා කිව්වා. දැන් මේ පුතා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ඈත වටින් පාරක් කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. දැන් තාපසතුමාට නිින්දක් නැහැ. පහවදා උදේ කල්පනා කළා හොඳයි කෝ මොනවද දාන්න හදලා තියෙන්නේ කියලා මම බලා ගන්නම්කෝ. පාන්දරින් ගිහිල්ලා කුස්සියෙන් ගිහිල්ලා ගබඩා කාමරේ රිංගුවා. රිංගලා මුල්ලට වෙලා ඉන්නවා. දැන් මේ අම්මා යුවා. බුදුරජාණන් වහන්සේ වෙලාවට වැඩියා. දානේ පූජා කළා. දැන් අර ගබඩා වාසී ඇඟිලා ඉන්න තාපසයාට හරි කේන්ති. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. තාපසින්නාසික පාටම වුල ගන්න බෑ. මේ මේ අම්මට කියවුණා බුදුගුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අනේ සාදු කියලා කියවුණා. දත් කූරු කාගෙන කාමරෙන් එළියට පැන්නා. යසයි තී කළ වැඩේ කියලා ඇහුවා. තී අපි ළඟට ඇවිල්ලා නිකන් බොරුවක් වෙන්නලා තී වෙන වෙන අය පස්සේ යනව නේද කියලා හොඳට බැන්නා. අනේ අර අම්මා නිකන් කඩාගෙන වැටුණා. ඒ අම්මා මෝණෙන් අත් දෙක වහගෙන අඬන්න ගත්තා. අඬන්න ගන්නකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් දේශනා කළා. න පරේසං විලෝමාණේ අනුන්ගේ අදකුද අපට මොකටද නපරේසං කතා කතං අනුන් කරපු දේවල් නොකරපු දේවල් අපට මොකටද අත්තනාව අවෙක්කෙය තමන් ගැනම බලාගන්න කතාණයක තානිච තමන්ට කරගන්න බැරි වෙච්ච දේ තමන් කරගත්තු දේ කොච්චර මේ පණිවිඩේ අර අම්මට වැදුනද කියන්නේ හිතට ඇඬිල්ල නැවැත්තුවා. එක ශණයකින් අර අහපු බැනුම් අතහැරියා. දහමට සවන් දුන්නා. එතකොට අපිට පේනවා මේ හැකියාව මේ තමා දෙස බැලීම අත්නාව අවකෙය අනුන් දෙස නොබලා අනුන්ගේ කියුම් කෙරුම් එකතු කරගන්න නැතුව තමන්ගේ මල්ලට තමන් දෙස බලා තමාගේ කියුම් කෙරුම් විදහා දකගන්න තමන්ට පුළුවන් නම් එයා උදිසා තමයි බුදුරජුන්ගේ ධර්මයේ තිබෙන්නේ ඒ කෙනා උදිසාමයි අනුන් උදිසා නොවේ අනුන්ගේ දේවල් අනුන් අසවලා මෙසේ කිව්වේය. අසවලා මෙසේ කිව්වේය කියලා අනුන්ගේ කියුම් කෙරුම් ගැන නෙමේ බලන්න කියන පරේසං විලෝමානි. විලෝමානි කියලා කියන්නේ වෙනස් වීම. පටලැවිලි, අර්බුද. අනුන්නේ අර්බුද මොකටද කියලා අහනවා. නපරේසං කතා කතං අනුන් කරපු දේවල් නොකරපු දේවල් මොකටද කියලා අහනවා. ඒ අම්මට කිව්වේ අත්තනාව අවික්කේය තමා දිසම බලන්න. කතානි අකතානිච තමන් කරගත්තු දේවලුත් තමන්ට කරගන්න බැරි වෙච්ච දේවලුත් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ උන්වහන්සේගේ දහම් උපදේශ හරි සජීවී ඒ කියන්නේ ඒ උපදේශ අදත් ඒ විදියටම අපට පිළිහිට වෙනවා. අපිට අදත් ඒ විදියටම පිළිහිට වෙනවා ඒ උපදේශ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඒ අරමුණට එන්න පුළුවන් නම් ඒක තමා උදිසාම කියන දෙයක්. මේ මේ වටිනාකම අපිට තියෙන්න ඕනේ. මට මතකයි මම එක දවසක් ධර්ම දේශනාවකට ගිහිල්ලා කිව්වා මේ ධර්ම දේශනා ධර්මය කියන්නේ ජීවිතය අවබෝධ කරන ක්‍රමය. ජීවිතේ තේරුම් ගන්න වැඩපිළිවෙල. එතකොට ඒක හරියටම අපි අහගන්න ඕනේ. එහෙම නැතුව මෙතන මුකුත් අපිට එක එක්කෙනාව සුරතල් කිරීමක් නැහැ කිව්වා. එතකොට මේක අහගෙන ගිහලා එක අම්මා කෙනෙක් තව නෝනා කෙනෙකුට කියනවා ඇහුණනේ ඔයාට ඔය කිව්වේ. හරිද හපු විදිය නෑ. හොඳ වෙලාට වැදගත් උපාසිකාව හිත නරක කරගත්තේ නෑ. ඒ උපාසිකාව මට එල්ලකෝ ස්වාමීනි බලන්න මේ මිනිස්සු බනහන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා කිව්වා ඒ බණින් කෑල්ලක් අරගෙන තව කෙනෙකුට ගහන්න. බලන්න අර අර වචනේ කිව්ව ඔයාටනේ කියලා ගත්තා කිව්වා. එතකොට අපිට මේකෙන් පේන්නේ ධර්මය ශ්‍රවණය කළාට එහි අර්ථය අල්ලගන්න මිනිසයාගේ දක්ෂකම බොහොම අඩුයි. ධර්මයේ ශ්‍රවණය කළාම ඒකේ අර්ථය අල්ලගන්න බැරි වුණොත් එයා සී ශ්‍රවණය කරපු දෙයින්ම අර්බුදයක පැටලෙනවා. ශ්‍රවණය කරපු දෙයින්ම අර්බුදයක පැටලෙනවා. ඒකේ අර්ථය අල්ලගන්න බැරි වුණොත්. දැන් අර මාගන්ධියා අර රූපේ අලංකාර ගෑන් ළමයා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා එයාගේ අම්මා තාත්තා. එක්කන් ගිහලා මොකද කිව්වේ? මෙන්න ඉන්නවා ඔබට ගැළපෙන බිරිඳක්. ඔය කසාවත අයින් කරලා එන්න මේ කෙනා සරණ පවා ගන්න මගේ දීපල වස්තුව තියෙනවා හොඳට ඉන්න. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා මේ තුන් දෙනාගෙන් කාටද මුන්නහන්සේ කියන දේ ආවෝද වෙන්නේ? දැක්කා ඒ ආවෝද වෙනවා අම්මටයි තාත්තටයි. අර දූගේ මනසේ වෙනස්කම උන්වහන්සේ හිතුවේ නැහැ. උන්වහන්සේ කියනවා ඔබට වැරදීමක්. අසාමාන්‍ය රූප ස්වභාවයෙන් බබලන තණ්හා රති රගා කියලා මාර දුවරුන් පවා මා වසන් කරන්න ආවා. මේ ශරීරය ගැන මම බලන්නේ වෙන විදියකට. මට මේ ශරීරේ පේන්නේ කැටයම් කරපු අසූචි භාජනයක් වගේ. මොකක්ද උන්වහන්සේ කිව්වේ? මට මේ ශරීරේ පේන්නේ කැටයම් කරපු අසූචි භාජනයක් වගේ. මේක ගත්ත අර මාගන්ධිය එයාට කිව්වා කියලා. කැටයම් කරපු අසූචි භාජන කිව්වා කියලා. අනේ අන්න මට බැන්නා කියලා ගත්තා. බලන්න මේ ධර්මයේ එක් හරියට ශ්‍රවණය නොකිරීමෙන් එයා අවුලක පැටලුන්නේ නැද්ද? අම්මා තාත්තා කලබල වුණේ. එතකොට අම්මා තාත්තා ඇහුවා එතකොට ඔබ මේ මිනිස් ලෝකේ ඉඳගෙන මෙවැනි පිළිවෙත් පුරන්නේ දිව්‍ය අප්සරාවන් කැමැතින්ද? නෑ. මට එහෙම කැමැත්තකුත් නෑ කිව්වා. අම්මා තාත්තා ආයි ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්නවල කෙලවර ඒ දෙදෙනා මාර්ගඵල අවබෝධ කිරීම. අර වචනේ කෙලවර මාගන්දියා පලිගන්න ස්ත්‍රියක් වීම. එතකොට බලන්න මේ ධර්මය ශ්‍රවණය කිරීමේදී ඒ ශ්‍රවණය කරන කෙනාට තියෙන්න ඕනේ විශේෂ හැකියාවක්. ඒ විශේෂ හැකියාව ඔහු තුල නැත්තම් ඔහු ශ්‍රවණය කරන ධර්මයේ අර්ථය ඔහුගේ හිතට යන්නේ ඔහුගේ හිතට ඒ ධර්මයේ අර්ථය යන්නේ ධර්මයේ අර්ථය ගියේ නැත්තම් ඔහු අහපු දේ තුලින්ම ඔහු ප්‍රශ්නයක් හදා ගන්නවා. ඔහු අහපු දේ තුලම ඔහු පැටලී යනවා. වෙන්න බැරිද? දැන් මාගන්ධිය ආහපු දේ තුල මාගන්ධිය පැටලී ගියා. එතකොට ආහපු දේ හරියට ඇහෙන්න නම් ඒ ශ්‍රවණය කිරීමේ අර්ථය දැනගන්න ඕනේ. ශ්‍රවණය කිරීමේ අර්ථය දැනගත්තේ නැත්නම් අර්ථය නොදැන සෝමාවති ගියා වගේ. ඉස්සර කිව්වේ කොහමද? ඔව්. හරි මග ගියොත් කතරගම කිව්වා. නොමග ගියොත් දැන් අපිට කියන්න තියෙන්නේ සෝමාවතියට ඒක. ඔව්. ආර්ථය නොදැන සෝමාවතිය ගියා වගේ. ඇයි හරි ආර්ථය දැනගෙන ගියොත් ගියපු වෙලාවෙ ඉඳලා යාට පිං. යාට පිං රැස් වෙනවා. ආර්තිය දන්නේ නැත්නම් ගියපු වෙලාවෙ ඉඳලා එයාගේ හිතට සහනයක් නැහැ. එයා ඉන්නේ අර්බුදයක. එයා ඉන්නේ පටලැවිල්ලක. එයාට කිසි දෙයක් නැහැ. සමහර විට යා නොගියනම් හොඳයි. ඇයි ගිහිල්ලා පවුරු ගන්න ඕනේ නැහනේ. වේදම් කළා. එතකොට අපිට පේනවා මේ අර්ථය තේරුම සොයාගන්න මිනිස්සෙකුට උවමනා වෙනවා යම්කිසි බුද්ධිමත් බවක්. ඒ බුද්ධිමත් බව නැත්තම් ඒ ශ්‍රවණ කරන එක එයාට තෝර බේර ගන්න බෑ. මිනිස්සුෙකුට ගොඩාක් වමනා වෙන්න මොකද්ද එතකොට? බුද්ධිමත් බව. එයාට ශ්‍රවණය කරන එක තේරෙන්න ඕනේ. එතකොට මේ සවන් දෙන දේ වටහා ගන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ නුවණින් කල්පනා කිරීම කියලා. නුවණින් කල්පනා කිරීම කියන්නේ පාඩම් හිටීම කියන එක නෙවෙයි. පාඩම් හිටීම කියන්නේ වෙන එකක්. නුවණින් කල්පනා කරනවා කියන්නේ තව එකක්. කෙනෙකුට පාඩම් හිටින්න පුළුවන්. යම් කිසි දේශනාවක් කළොත් ඒ දේශනාව මුලින්ද ළඟටම පාඩම් හිටින්නත් පුළුවන්. හැබැයි ඒකේ ගැඹුරු අර්ථය තෝරගන්න හැකියාව නැත්තම් එයා ඒ පාඩම් හිටපු දේ ඇසුරින් එයා ගොඩනගා ගන්නවා නම් තමන්ගේ මතයක් ඒ ඒ ධර්මයේ නියම අර්ථයට ලැබෙන්නේ නැහැ මේ නිසා පින්වත්නි මේ ධර්මයේ නියම අර්ථය ලබා ගන්න නම් අහන දේ තුලින් මොකද්ද මේ කියන්නේ මේ ඇහෙන ධර්මෙන් මං ගන්නේ මොන විදිහේ ප්‍රයෝජනයක්ද කියන මේ හැඟීම Tamanට නැත්තම් Taman නිකම්ම නිකම් ගහක් වගේ ගලක් වගේ ඒ කියන්නේ ඒක අවබෝධයක් කරා යන්නේ පරණ තැනමයි වෙනස් වෙන්නේ එහෙනම් වෙනස් වෙන්න උවමනා කරනවා වෙනස් වීම කියන එක සිද්ධ වෙනවා ඒ ධර්මයේ අර්ථය හරියට තේරුම් යනවා නම් එතකොට අර්ථය තේරුම් යාම අනුන් සතු එකක්ද තමා සතු එකක්ද තමා සතු එකක් මම අර්ථය තේරුම් ගන්න ඕනේ කියලා ගන්න බෑ ඒකට උවමනයි අහන ධර්මයේ කෙරෙහි පැහැදීමක්. අහන ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඕනේ. මේ පැහැදීම නැත්තම් කරන්න බෑ. දැන් අපි පළමුවෙන්ම අපි මේ සඳහන් කළා අර භික්ෂුන් වහන්සේලාගෙන් අහපු දේ. මහණෙනි මොන වගේ දෙයක්ද මා ඔබට දේශනා කළේ? ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ අපි මතක තබාගෙන ඉන්නේ මේ විදිහටයි. මේ සංසාරේ පටන් ගත්තු කෙලවරක් නැහැ. මෙතෙක්කල් පුරා ඉපදී ඉපද මෙරි මෙරි යම්ට සිදුවීම නිසා හෙළු කඳුළු සාගර ජලයට වැඩි. නොඑක් අවස්ථාවල මරණයටපත් වෙන්න සිදුවීම නිසා අනතුරු වලින් හෙළූ රුධිරය ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. ඒ නිසා <clears throat> කලකිරින්නමයි සුදුසු. මට මේක හොඳට හිතට වැදුනා. පසුගිය දවස්වල මට අවස්ථාවක් ලැබුණා හිට්ලර් මිනිස්සු මැරුව වදකාගාරේ බලන්න යන්න. විශාල භූමි භාගයක්. ඒ වදකාගාරයේ ඇතුලේ තවමත් පිළිගඳයි. ඒ විස්තරය ඇහුවාම ඇඟ කිලිපොලා යනවා. රටවල් ගණනාවක ජීවත් වෙච්ච ජාතියකට එරෙහිව ඒ පුද්ගලයා කරපු දේ. මිනිස්සු ඔක්කොම සල්ලි තියෙන මිනිස්සු ඔක්කොම එකතු කළා. ඒ රටවල් යනත් කරගෙන. ඒ වදකාගාරයේටම තමයි රේල් පාර තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම හදන්නේ යුදෙව් මිනිස්සු ලවා. ඒ මිනිස්සුන්ග ගාල් කළ කෝච්චිවල බඩුව දින කෝච්චි. බඩුව දින කෝච්චිවල ජනේල නැහැ. ඔබ දැකලා ඇති ඉන්දියාවේ ගියා නම් බඩු වදන කෝච්චි. ජනේල මුකුත් නැහැ. ඒ කෝච්චි ඇතුලේ දාලා මිනිස්සුන්ව ලොක් කරනවා. ලොක් කරලා සීතලී එක්කගෙන එනවා. සෙරප්පු ඔක්කොම ගලවල පැත්තට ගොඩ ගන්නවා. වටිනා සෙරප්පු බෙදලා දෙනවා මේ මිනිස්සුන්ගේ ජාතියට. ආභරණ ඔක්කොම ගොඩ ගන්නවා. දවසකට කිලෝ 70ක් එකතු වෙනවා රත්තරන්. ඊට පස්සේ මිනිසුන්ට කන්න බෙදනවා කොටස් දෙකකට වම් කොටස දකුණු කොටස කියලා. දකුණු කොටසට දානවා වැඩ කරන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ කොටස් දෙක. වම් කොටසට දානවා වයසට ගිය අය, ලෙඩ්ඩු, පොඩි ළමයි, බබාලා ඉන්න අම්මලා, බබාලා හම්බෙන්න අම්මලා, සා කිරි දෙන අම්මලා. ඉස්සලම මරන්න දාන්නේ මේ කොටස. ඉස්සල කලේ දුවන්නැල්ල විදි තියෙනවා ඉවර කරගන්න බෑ. ඊට පස්සේ කිව්වා මේකට අපි අලුත් ක්‍රමයක් හොයන්න ඕනේ කියලා ගෑස් කාමර හැදුවා. ඒක බලන්න ගියා අපි දැන් කැඩිලා තියෙන්නේ. ඒ ඒගොල්ලන්ට කියනවා දැන් ඉන්නේ ඉතින් යන්තම් එදා වෙල කන්න බොන්න පොඩ්ඩක් දීලා තියෙනවා. ඒ මොකද ලෝඩ් එක වැඩි මිනිස්සු වැඩි. ඉක්මනට මරා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒකේ හරි වංචාකාරී නම් ගහලා තියෙන ඉවේ හොයන්න බෑ. ගෑස් කාමරේ ගහලා තියෙන්නේ ඊටා හොඳින් පවිත්‍ර වීම නාන්න යනවා කියලා. ඊට පස්සේ ගිය ගමන් ඒගොල්ලන්ගේ හිස බාලා අර අඳුමක් අන්දලා නම්බරයක් දෙනවා. නම්බරේ කොටනවා අත්වල. ඊට පස්සේ ඔක්කොම එකගෙන එනවා. ඇවිල්ලා කියනවා පොඩි ළමයි තරුණ ළමයි ආච්චිලා සියලුක්කට කියන ගලෝපන් ඇඳුම් කියනවා. ගලවනවා. ඊට පස්සේ දොර ඇරලා කියනවා මේකට ඵලයන් කියලා. දැන් ඔක්කොම ඇතුළට යනවා. ලයිට් තියෙනවා. දැන් පිරිසිදුල වරෙන් කියලා දොර වහනවා. වහලා උඩින් ගිහිල්ලා කෙනෙක් බටයකින් ගෑස් දානවා. සයික්ලෝන් කියලා මේගොල්ලෝ ගෑස් එකක් හැදුවා. ඊට පස්සේ ඒ ගෑස් එක යට ඉඳලා තමයි එන්නේ. යට ඉඳලා ගෑස් එක එනකොට හුස්ම ගන්න බෑ. හුස්ම ඉර වෙනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ ඇතුලේ තෙරපිලා ඉන්න මිනිස්සු දැන් pore කනවා හුස්ම ගන්න. හුස්ම ගන්න pore කනකට යට වෙනවා දුරවලාය. දැන් හුස්ම ගන්න pore ඇඟේ ප්‍රති හයිය තියෙන උඩට නගිනවා. ගෑස් එක ටික ටික උඩට එනකොට විනාඩි 45කින් ගෑස් එක ආරිනකොට බිම පෙරලිච්ච මිනිහ නෑ තට්ටු ගැහිලා තියෙන්නේ යටම ඉන්නේ දුර්වල අය, උඩ ඉන්නේ ශක්ති සම්පන්න අය. උඩට ගිහිල්ලා හුස්ම ගන්න. එක වදකාගාරයක මැරුව ලක්ෂ 60ක්. අපි ගිය වදකාගාරයේ මැරුව ලක්ෂ 10ක්. ඉතින් මම කල්පනා කළේ මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සසර එතකොට මේ කවුරු සසරෙන් මිදුණද? හොඳට තේරෙනවා එතනට ගියාම මේ පිළිගඳ දැනෙනකොට තාම ඒ අයගේ ජීවිතය එතන හැසිරෙනවා කියලා. ඒ හිතා ගන්න බෑ. එතකොට මේ විදිහේ කොච්චරවත් දේවල් අපේ රටටත් වෙන්නේ ඇති. යාපනයේ පැත්තේ ඉඳලා ඔබ දන්නවද? අවුරුදු 800ක් වනාන්තරගත වෙලා තිබුණා රුවන්වැලි සෑය ජේතවනේ අබේගිරිය තූපාරාමේ ලංකාරාමේ සේරුවිල සෝමාවති දීඝවාපි මහියංගනේ මුතියංගනේ කිරිවෙහෙර එකක්වත් තිබුණේ බේරිච් එකක් අවුරුදු 1000ක සස්ත්‍රී කනුරාධපුර නගරේ වල්ලල්ලි ගැවසෙන මහ වනයක් උනේ නැද්ද? උනා අපි දන්නවද මේ කෝටි සංඛ්‍යාත ජනයා මැරිච්ච විදිය? නෑ. සෝමවතිය කියන අද මහ වනාන්තරයක් තියෙන අලිවට කරගත්තු එකක්. සෝමවතිය කියන්නේ විශාල නගරයක්. අද වනාන්තරේ. එතකොට අපි දන්නවද ඒවට වෙච්ච දේ? ඒ කාලේ ජීවත් වෙච්ච අය සමහර විට තවමත් මේ සසරේ මෙන් ඈතර වෙන්නේ වීරිය වැඩුවේ සමහර විට දෙවියන් අතරේ ඇති. සමහර අය ඈතර වෙලා ඇති. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ගන්න තියෙන පළවෙනි පණිවිඩය තමයි අපි මේ යන්නේ කෙලවරක් නැති සසරේ. ආය අමුතුවෙන් අලුතෙන් යන්න දෙයක් අලුතෙන් සසරකට සැලසුම් කරන්න දෙයක් නැහැ. සසරකට සැලසුම හැදිලා ඉවරයි. කවදාද? දන්නේ එහෙම එකක් මේ සසර කියන්නේ. සසරකට සැලසුම හැදලා ඉවරයි. සැලසුම නැත්තේ සසරෙන් එතර වීමටයි. ඉතින් මේ පණිවිඩය අල්ලන්න බැරි නම් අපිට බුදුරජාණන් වහන්සේ ආબોධ කරපු දේ අපිට වැටහෙවිද? නෑ. අපට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේ. මේ පණවිඩි අල්ලගන්න බැරි නම් හැමෝටම තියෙන වාසනාවක් නෙමෙයි අපිට මේ ලැබිලා තියෙන්නේ. දැන් අපි මේ පාර මම ධර්ම දූත චාරිකාවක යෙදුනා. ඒක රටකට ගියපු වෙලාවේ මිනිසුන්ට ධර්මේ නැහැ. ඒක අම්මා කෙනෙක් කඩාගෙන ඇවිල්ලා මට පැමිණිලි කළා. දූලා දෙන්නයි පියයි ඒ අම්මව එළෙව්වා කියලා ගෙදරින්. ඒ අම්මයි වෙනම දැන් ජීවත් වෙනවා රස්සාවක් කරගෙන. දූලා දෙන්නෙත් ඇවිල්ලා හිටියා. ඉතින් අම්මා කිව්වා මෙහෙමයි මගේ ළඟට ආවා. අම්මා ඉතින් කියනවා නඩුව. අනේ හාමුදුරනේ මම මේගොල්ලන්ට ආදරයට මම මේවා කරන්නේ. මම අවුරුදු මේගොල්ලෝ අවුරුදු 6 දී මම මේ රටට ආවේ. දැන් මේ ළමයට අවුරුදු 18ක් 20ක් වෙනවා. මේ ළමයා රැයට ක්ලබ් ගාන යනවා මෙදුවට කියන්නේ. රෑ 9ට එන්න කිව්වම රෑ 1ට 2ට එන්නේ. මං ඇහුවාම හේතු කියන්නේ මේ විදිහ කියනකොට මේ දුව බැලුවා අම්මා දිහා බැල්මක් යක්ෂණියක් වගේ ඇඟිල්ල දික් කළ බැන්න බැල්ලියෙකුට වගේ මං ඉස්සරහ මට කරන්න දෙයක් නැහැ මං කිව්වා අම්මේ මේක තමයි සසර අම්මා බලාපොරොත්තු වෙච්චන දේ මේක වෙන්නේ නැහැ. දැන්වත් අම්මා මෛත්‍රී වඩලා මෙවැනි දරුවන් ලැබෙන සසරෙන් ඈතර වෙන්න කල්පනා කරන්න. ඒ පණිවිඩය යන්නේ අම්මා කියන්නේ තාමත් අර ළමයි දෙන්නව මගේ ළඟට අරන් දෙන්න. අවුරුදු 11ක දුවක් ඉන්නවා. ඒ දුව කියනවා නෑ මං එන්නේ අපේ අම්මා ළඟට. ඒ ළමයාගේ අනාගතය කොහොම වෙද කියලා කවුද දන්නේ? දැන් අම්මා වෙනම පොඩි රස්සාවක් කරගෙන කුලියට කාමරයක් කරන් ඉන්නවා පිටරටක. ලංකාවට ඉන්න ලැජ්ජයි. කොච්චර එහෙම ජීවිත තියෙනද මේ රට ගියා කිව්වම සමහරව හිතාගෙන ඉන්නේ සැප විඳිනවා කියලා. ලස්සනට හිටියොත් කියනවා බලාපන් ලස්සන රට ගිහින් වගේ කියනවා. ඇයි අර සීතලට හැම හැම යනවා. හැම ගියහම මොකද වෙන්නේ? රතට පේනවා. ඒ රටේ හැම යනකට ගාන්න තියෙනවා ක්‍රීම් ගාන්න ඕනේ. නැත්තම් හම් පුපුරනවා. ඊට පස්සේ ඉතින් ක්‍රීම් ගාගෙන ඒ රටේ විදියට කොණ්ඩේ කපලා ලාබෙට ඇඳුම් තියෙනවා ඒක ඇඳගෙන මෙහි එනවා කීයක් හරි හොයාගෙන. ඇවිල්ලා කීයක් හරි වේදම් කරනකට අපි මෙහි ඊරිසියාවේ ඉන්නවා. අන්න හරි ගිහින් මෙහෙම නැද්ද? නැත්තම් මම ඒක අස් කරගන්නම්. කියාපු එක. ඒක තමයි මේකේ තියෙන්නේ. එතකොට බලන්න මට නම් පුදුම දුකක් ඇති වුණේ. හැම ජීවිතයකම පිරිච්ච නැති බව අසම්පූර්ණ බව හොඳට තියෙනවා අඩු නැතුව තියෙනවා ඒක මේ නිසා අපට ධර්මයේ ගැන හිතා ගන්නවත් මේ මේ ලක් පොළොවේ ඉපදිලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය විස්තරය ඇතු වහන්න ලැබීම අපට දැන් වටින්නේ ඇයි ඒක දැන් අපට නිතර ලැබෙන නිසා මේවා නොලැබෙන අය කෙලවරක් නැහැ එහි දුක් විඳිනවා. සමහර අම්මලා මට කියනවා අනේ මේ ධර්මයෙන් නොතිබෙන්න හාමුදුරනේ මට පිස්සු හැදිලා කියනවා. ධර්මයට ආස කරන කෙනාට අතදීම මනුස්සකම. එතකොට අපිට තේරෙන්නේ නැහැ ඒක. අපි හිතන්නේ රටවල් වල ඉන්න ජීවත් වෙන මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නවා කියලා. එකම සටනක යෙදෙනවා. හම්බ කරන්නයි ජීවත් වෙන්නයි ලංකාවට ඉන්න ගෙදර ගෙවල් දොරවලට උදව් කරන්නයි. එකම සටනක යෙදෙනවා. මේ විවේකේ නැහැ. ඉතින් මේ නිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවේ අපි කරුණ කීපයක් ඇති කරගන්න ඕනේ ඒක ඇති කරගන්න ඕනේ තමා සඳහා. කවුරු සඳහාද? අනුන්ට පෙන්වන්න කිසි දෙයක් කළ වැඩක් නැහැ. අපි ගත්තොත් මට ශ්‍රද්ධාව තියෙනවා කියලා අනුන්ට කිව්වා කියලා. ඒ අය පිළිගත්තත් අපිට වැඩක් නැහැ. ඒ අය නොපිළිගත්තත් වැඩක් නැහැ. එහෙනම් අනුන්ට පෙන්වන්න අපිට මේ ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා කිසිම පළක් නැහැ. මේ ඵලයේ තියෙන්නේ තමා සඳහා පෞද්ගලික අවශ්‍යතාවයක් ඇති වුණොත් විතරයි. ඒ තමා සඳහා පෞද්ගලික අවශ්‍යතාවය ඇති වෙන්න අර මූලික බණපදේ හරි ප්‍රයෝජනයි. මොකක්ද අපි මේ සංසාරේ කෙලවරක් නැති ගමනක් මේ ඇවිත් තියෙන්නේ. කිසි නිනව්වක් නැති ගමනක ගියපු අපි. ඔහේ ඉපදෙන මැරෙන සසරේ පෙනෙන ලෝකේ පසුපස ගියපු අපි. කෙලවරක් නැති ආසා පොදි බැඳගෙන ගියපු අපි. ඒ සියල්ල නොලැබෙනකොට හඬා වැටුණු අපි. තව දුරටත් මේ ලෝකෙ සොයන්නේ ඒකම නම් අපි දුකෙන් නිදහස් වෙයිද? කවදාවත්ම නැහැ. මේ නිසා අපට මේ ජීවිතේ ඊ타මත්ම වද්දගත් වෙන්නේ අපි ඇති කරගන්න සැලැස්මයි. අපි එක එක්කිනාට ඇති කරගන්න වමනයි පුද්ගලික සැලැස්මක්. ඒ පුද්ගලික සැලැස්ම නැත්තම් අපි අහන දෙයින් අපිට ප්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ. ඒ සැලැස්මේ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම. දැන් මේ පැහැදීම තිබ්බොත් නේ අර සසර මෙනෙහි කරන්නේ. මේ පැහැදීම නැත්තම් එයාට සසරක කතාවක් නැහැ. අනුකම්පාව ඇති වෙන්නේ නැහැ එතකොට. මේ සංසාරයේ කෙලවරක් නැතුව මේ මෙරි මෙරි ආපු ගමනක එක්තරා අවස්ථාවක් විතරයි මේ. එතකොට මේ ජීවිතේ අපි දන්නේ අපිට කොයි විදියට මොන දෙන්න වෙනවද කියලා. අපේ වාසනාවට මේ යුද්ධය ඉවර වුණේ. බැරි වෙලාවත් යම්කිසි කුමන්ත්‍රණයකින් හරි ප්‍රභාකරන් නැමැති පුද්ගලයා මේ රට ඇල්ලුවා නම් හිට්ලර් කරපු එකේ අනිත් එක අපිට සිද්ධ වෙන්නේ. ඒ එක්තරා අවස්ථාවක මට මතක හැටියට අමිතලිංගම් මහත්මිය ඒ නෝනා රැස්වීම එක කියලා තිබුණා ඒ කාලේ නුඹලා දෙමළ මිනිසුන්ට කිව්වා නුඹලා කවදාවත් නිදාගන්න එපා කිව්වා. අන්තිම සිංහලයාත් මරලා. ඕගේ හැමෙන් සෙරප්පු මහල පළඳිනකන්. එතකොට ඒ බණ ඒ ඒ ඒ කරුණ ආපු අය බැරි වෙලාවත් මේ රට ඇල්ලුවා නම් අද අපි කොහෙද? අපි හෝලිං ගස්වල හිටලා කරපු දේ කරන්නේ නැද්ද? කරනවා. ඉතින් මේ හැමදේම බේරෙන්න බෑ මේ වයින්. හැමදේම බේරෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව ගලපන්න බෑනේ. එතකොට උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ සසරේ සැරිසරා යන්න වීම නිසා ඔබ හැලූ ඔබ හෙලූ කඳුළු මහා සාගරේ ජලයට වැඩි. සසරේ සැරිසරා යන්න වීම නිසා ඔබෙන් ගැලූ රුධිරය සාගර ජලයට වැඩි සසරේ සැරිසරා යන්න වීම නිසා ගල්න රුධිරය බලන්න ඕන නම් අල් කයිඩා ක්‍රූල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා යන්න පුළුවන් නම් ඒකට. ඒකේ තියෙනවා මේ ඒ ආගමේ අය මිනිස්සු මරණ හැටි. අතපය බැඳලා මේ චූටි පිහිවලින් නිකන් අපි පිපිඤ්ඤ කපනවා වගේ බෙලි කපන්නේ. ඒක මිනිස්සෙකුගේ බෙල්ලක් කපන හොඳට කිරිබීපු වෙලාවක බෙල්ල කපනට අර කිරි ටික ඔක්කොම විදිනවා. මෙහෙම අල්ලගෙන කොස්පොලොස් කපන වගේ කපන්නේ. හිතා ගන්න බෑ. මිනිස් හිතක් ආගම් අදහන්න ගිහිල්ලා මිනිස් හිතක් මෙච්චර කෲර වෙන්නේ කොහොමද කියලා. හැබැයි කලකිරෙන්න තියෙන්නේ සසර ගැනමයි. මෙන්න සසරේ ඉපදීම නිසා මේ සත්‍යය මොන දින විදිය අපිට මේවා තේරෙන්නේ නැත්තේ මොකද බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ වැහිලා තියෙන මොකෙන්ද කියලා ඇහුවා මේ ලෝකේ වැහිලා තියෙන අවිද්‍යාවෙන් කිව්වා ඒ කියන්නේ මේ දුක වැහිලා තියෙනවා දුක හටගන්න හේතු වැහිලා තියෙනවා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බව වැහිලා තියෙනවා. දුකෙන් නිදහස් වෙන මාර්ගයේ වැහිලා තියෙනවා. ඕකනේ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව තුල අපිට පේනකොට යමක් බුද්ධ වචනේ මතක නැත්තම් අපි තන්නේ අරයාගේ කර්මයක් වෙන්නේ ඇති. අරයා මොකද්ද? කර්මයක් කළා වෙන්නේ නැති කියලා මිසක් මේකද සසර කියන සිතවිල්ල ඉන්නේ. මේකද සසර කියන සිතවිල්ල එන්න නම් එයාට අර බුද්ධ වචනේ තමන්ගේ මනසේ රැවදෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම තමන්ගේ සිතේ රැවදෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි අපිට හිතන්න බෑ මේ මිනිස්යාගේ ජීවිතේ කොච්චර කාලයකට කොච්චර කලක් නිදුක්ක නිරෝගීව මිනිස්සු ඉඳීද කොච්චර කලක් ප්‍රශ්න නැතුව ඉදීද? අපි දන්නේ නැහැ. එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද මේ ලැබිච්ච වෙලාවේ? ඔබට පුළුවන් නම් බුද්ධ දේශනාවල හරීම පැහැදිලි. ලැබිච්ච වෙලාවේ ඔබ පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත් උන්වහන්සේගේ හැම බණ පදයක්ම ඔබේ ජීවිතයට එළියක්. එතකොට ඔබට අර සිතවිලි කියන්නේ කෙනෙකුට අර සිතවිලි එන්නේ ආන් ඔය හේතයි අරක කිව්වේ. ඒකේ එන්නේ ඒව එන්නේ මොකද? Tamanට මේකේ බරපතලකම තේරෙන්නේ නැති නිසා. අවිද්‍යාවෙන් වැහිච්ච ජීවිතේ මේ අවිද්‍යාව මැඩගෙන විද්‍යාව පහල කරගන්න ලේසිද? නෑ. ලේසි දැන් නෙමෙයි. අමාරු දෙයක්. මේ නිසා ඒ මේ නිසා අපි සසර ගැන සිටිය යුත්තේ අපි කොතෙක් කල් මෙහෙම ආවා වෙන්නේ නැද්ද කියලා. අනික අපිට මේ අවශ්‍යතාවය තිබ්බත් කරගන්න පුළුවන්ද? බෑනේ. දැන් ඇහුවොත් එimhe බුඩා දෙනෙක් ඉන්න මේ ජීවිතයේ ධර්මය හැසිරෙන්න අවශ්‍යතාවය තියෙන. නමුත් ඒ අවශ්‍යතාවයේ තියනවා කියන වෙනම එකක්. ඒක කරගන්න පුළුවන්කම තව එකක්. අපි ගමු මෙහෙම අපිට අවශ්‍යතාවයක් තියෙනවා වී බුසල් 100ක් ගන්න. අවශ්‍යතාවය තියෙනවා. නමුත් කුඹුර කරමැටි සහිත නම් බිත්තර වී කොච්චර හොඳ වුණත් ඒක ඉස්සට පස්සේ පායන්න ගත්තොත් ඒ ඒ වී පැල මැඩගෙන වල් වැවුනොත් Tamange අවශ්‍යතාවයේ කොච්චර තිබ්බත් ඒ හිතු අස්වැන්න ලැබෙනවාද? සමහරට තමා බලා සිටිද්දී ඒ වගාව පාළු වෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ අද මිනිස්යාගේ ධර්මයේ පිණිස යන අවශ්‍යතාවයේ අවුල් වෙලා යන්නේ. ඉතින් මේවා හඳුනාගත්තේ නැත්නම් එයා ඒ කෙනාට තමන්ට මේ ජීවිතේට වැදගත්ම උපකාරවන දේ මොකද්ද කියලා හොයන්න බෑ. මට හම්බුණා මේ ළඟදී සුදු හාමුදුර කෙනෙක්. හම්බෙලා කියනවා මං දැක්ක මේ වෙන තැන් වලට ආව එක විශේෂත්වයක් මහමනාවේ හැමෝම මේ පින් කිරීමට උනන්දු වෙනවා. මේ අදහස මගේ එච්චර කැමැත්තක් නෑ කිව්වා. මොකද ඒ මොකෝ බලන්න කිව්ව පදාන සූත්‍රය. පදාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මාරයාට කියනවා මාරය මට පින් වලින් ඇති පලක් නැත. මං කෝ හරි ඒක. ඒක හරි ඔබට හෝ මට හෝ නෙවෙයි. කාටද? මහා බෝසතාණන් වහන්සේටයි ඒක හරි. මහා බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට පාරමී ධර්මයන් පුරාගෙන ඉවරයි. ඒ බුදු වෙන අන්තිමාත්ම භාවයේ ඒ උත්තරේ අරගෙන අපි කිව්වොත් අපටත් පිනෙන් පළක් නැත කියලා අපි කවුද කියලා ඇහුවා. මොකද ඒ නිසා මේ ඒ සම්බුදු බව ලබන ආත්ම භාවයේ වැඩ හිටියේ ඒ බෝසතාණන් වහන්සේගේ ප්‍රකාශ අල්ලගෙන මේ අපි මේ සසරේ ඇවිදගෙන යන මේ ජීවිත වලට ගලපන්න යන්න එපා කිව්වා. එතකොට තමයි යාට ඒ ස්වාමනන්දර තේරුණේ. එතකොට අපිට පේන ඒ වගේ මේ පින් වලින් වැඩක් නැත. කියාගෙන ඉන්න අය තියෙනවනේ. එතන අපි ඒ මොකද හේතුව මේක වැහිලා තියෙන්නේ. ඇත්ත වැහිච්ච ලෝකයක්. ඉතින් මේ නිසා මේ පින විවෘත වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන පැහැදීමෙන්මයි. වෙන පින විවෘත කරගන්න ක්‍රමයක් නැහැ. මොකද වෙන ක්‍රමයක් නැහැ කියන්නේ මොකද? පිනට ආස කරන්න ගියපු එක්කෙනා ඒ පින පිටිපස්ස පිනට ඉස්සරහෙන් නම පයින්නට කැමති නැද්ද? අවබෝධය නැත්තම් එයා පින නෙමෙයි ඉස්සෙල්ලා හොයන්නේ නම කිව්වද කියලා බලනවා. මේක මිනිස්යාගේ තියෙන යම්කිසි දුර්වලත්වයක්. මේකෙන් නේද මේ ලෝකයේ ගොඩක් ප්‍රයෝජන ගන්නෙ. එතකොට නම කියන එක කිසි වටිනාකමක් නැහැ. දැන් අපිට මොකක් හරි නමක් කියනවා. දැන් පසුගිය දවස්වල කුරුණෑගල ප්‍රදේශේ මේ බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙන කීප දෙනෙක් ඔළුව වහගෙන ආපු කාන්තාව. එතකොට අයම් පුතන් එවම් පස්සේ මුස්ලිම් නම් ඊට පස්සේ දොස්තර මහත්තයා හිටින කලින් නම් මොනවද ඔයගොල්ලන්ගේ මෙන්න එනවා ශ්‍රියානි පුෂ්පා රාමණී එතකොට එක නමක් එතකොට ඒ නමට තිබිච්ච දේවල් ඔක්කොම වෙනස් වෙලා යනවනේ අනිත් නම ආපගම. අපේ මේ ජීවිතේට අපේ දෙමව්පියෝ දාලා තියෙන අපිව හඳුන ගන්න තියෙන යම් කිසි දෙයක් නම නමේ වටිනාකමක් නැහැ කියන එකේ හොඳම උදාහරණය තමයි කාලකන්ණි ජාතකය. මහා බෝසතාණන් වහන්සේ උපන්නා. උන්වහන්සේට නම වැටුණා කාලකන්ණි. උන්වහන්සේ තමයි මාලිගාවේ මුරකාරයා. දැන් ඉතින් මේ ඒ මුරකාරයා මාලිගාවේ මුර කරද්දී රජුරවන්ටයි දෙවියන් වහන්සේටයි පිරිසට විශේෂ ගමනක් යන්න වෙලා පිටත් වුණා. හොරුන්ට ආරංචි වුණා මේක. දැන් අනිස් සේවකයෝ ඔක්කොම වේලාසනින් කාලවිල බුදි. හොරුටික මාලිගාව වටකලා පාන්දර ජාමේ. අර සිරි කාලකන්ණි කියන මහ බෝසතාණන් වහන්සේ අවදීන් ඉන්නේ. බැලුවන් පස්සේ පේනවා යන්තම් අඳුරු සිවණෙලි වටේ කැරකෙනවා. ඉත දැක්ක යම්කිසි විපතක් වෙන්නයි හදන්නේ. ඔක්කොම සේවකයන්ව නැගිට්ටෙව්වා. ඉදාගෙන ඉන්නයි. නැගිට්ටුවල කිව්වා නැගිටපල්ලා. බෙර ගහපල්ලා. නලා පිඹපල්ලා. පහන් දැල්ලපල්ලා කියලා. ඉක්මනට ඉක්මනට පහන් දැල්ලන්න ගත්තා. නලා පිඹ බෙර ගැහුවා. මේක එහෙම කරනකොට හොරු ටික නිකන් තක්කමුක්ක වෙලා ගියා. හොරු කලබලුනා ඉවරයි. අපි අහු වෙනවා කියලා. ගිනාපු බිදින්න ගිනාපු ආවිදත් ඔක්කොම දාලා දිව්වා. එතකොට රාජ්‍ය පහුදා බලෙද්දි මේ මාලිගාව බිඳින්න ආපු ගෙනාපු ආයුධ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ පිරිස රැස් කළකෝ මේ බලන්න. තා පොඩි මේ මාලිගාව අපිත් විනාසයි ඔක්කොම ඉවරයි නේද කියලා. ඒ ජාතකයේ නම සිරි කාලකන්ණි ජාතකය. නමක වටිනාකමක් තිබේද? එතකොට පිනකට ඉස්සරහින් නමක් පෑන්නොත් ඒ අරුත කිම? ඔහු පින නොදනී. එතකොට පිනකට ඉස්සරහින් නමක් එන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා නිසායි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල වටිනාකම ලැබෙන්නේ නමකටද ක්‍රියාවකටද? ක්‍රියාවකට. එතකොට මේ ක්‍රියාවේ තමයි වටිනාකම තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවේ වටිනාකම අඳුනා ගන්න අපට ගොඩාක් උපකාරී වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ සිතේ ඇති පැහැදීම. ඒ පැහැදීමට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධා පළවෙනි එක. මේ ශ්‍රද්ධාවට පත්වෙච්ච කෙනා තමයි පින් කළ යුත්තේ. එතකොට පින් කරන්න වැඩපිළිවෙල තියෙනවා. එයාට පුළුවන් සීලමය පුණ්‍ය ක්‍රියාවක යෙදෙන්න. සීලමය පුණ්‍ය ක්‍රියා කියන්නේ මොකද්ද? එයා කය සංවර කරගන්නවා වචනේ සංවර කරගන්නවා. එතකොට මේවා කායික ක්‍රියා සංවර කර ගැනීමත් වාචසික ක්‍රියා සංවර කර ගැනීම. එතකොට මේ දෙකෙන්ම සංවර වෙන්නේ මොකක්ද? ක්‍රියාවක්. ක්‍රියාව කියන්නේ කරන දෙයක්. කරන දෙයක් සංවර වීම. ඒ කියන්නේ ඒක නොකර සිටීම. තමයි පින උපදවන ඊළඟ වැඩේ. ඒක තමයි සීලය කිව්වේ. එතකොට මේ සීලය ආйти දැන් මේ පැරණි ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය සුදු අඳින එකනේ. ඒ ඒ වුණාට මේ වස්ත්‍රය නෙමෙයි වැඩේ තියෙන්නේ. මොකේද තියෙන්නේ? ඔව් ක්‍රියාවේ. දවසක 100 කෙනෙක් සීත කාලේ අචිරවතී කියන නදියේ ගිලෙනවා. ගිලෙද්දි ගිලිලා ආය උඩට එනවා. ආය ගංගාවට වඳිනවා ආය ගිලෙනවා. පුන්නා කියන දාසිය කලේ අතට අරගෙන සීතලේ පාන්දර අර ගඟට යනවා. සීයා. මම මේ කලේ අරගෙන මේ ගඟට එන්නේ මගේ ස්වාමියාගෙන් ලැබෙන දඬුවමට බියෙන්. ඔබ මේ මේ මොකද මේ හිමිදිරි උදෑසන ඔබ ගිලිමින් නැගිටමින් මේ ගඟට වදින්නේ කියන පුණ්ණා ඒ දාසියන ඔබ දන්නේ නැද්ද මෙතෙක් මා මේ කරන්නේ පෞසේ දීමයි. එතකොට අහනවා කවුද ඔබට මෙය කිව්වේ? එහෙමනම් මේ නදියේ සිටින මාළුන්, ඉබ්බන්, කිඹුලන්, කැස්බෑවන් සියල්ලෝම ඔව් පිං සෝ මේ පව් සෝදාගත්තු අය. හැබැයි ඔබ පිං සෝදාත් ඔබේ පව් සෝදාද්දී පිනුත් සීදී යන්න පුළුවනි. මේ විදිහට කිව්වහම මේ සී අහනවා මට මෙතෙක් වයසකට මට මේ මොළේ පාවිච්චි වුණේ නැහැ. කියාපන් ඇත්තද? දාසියේ නුඹට කොහොමද මේ ඥානෙ ලැබුණේ? අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ ගිහිල්ලා මුණ ගැහෙන්න කිව්වා. මේ සීය වතුරෙන් නැගිට්ට පින්වත්නි මේ සීයට වයස 120ක්. වතුරෙන් නැගිට්ට අතපය පීදගත්ත කෙලීම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. පැවිදි වුණා. නිකලෙස් වුණා. දැන් බලන්න මේ Tamanට ධර්මයේ දකින්න හැකියාව වැහිලා තිබුණා අර දෘෂ්ටියක් නිසා. හැබැයි ඒ දෘෂ්ටිය නිදාසුනේ අහපුදී හරියට සිටීමෙන්. වෙන විදිහකට සිතුවනම් අනේ මේ 16ක් මට කතා කරන්න හැටි. ඉවරනේ. මේ නිසා අහනදී අවබෝධ වෙන විදියට සිටීම ශ්‍රවණය කරන්නාගේ හැකියාවයි. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලද්දී අපට පේනවා ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල යෙදෙනවා. ඒක ඔහුගේ සීලයයි. ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල වෙදෙනවා. එතකොට සීලය. ඊළඟට ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල යෙදෙමින් නවතින්නේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් දැනගන්නට ඔහු ලොකු ආසාවකින් පෙළෙනවා. ඒක තමයි ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පෙළඹෙන්නේ. ඒක තමයි ඔහුගේ ශ්‍රුතය. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ ධර්ම ධර්මයේ ඉගෙන ගන්නව ආසා කරන්නේ Tamanට ඒක අවබෝධ කර ගැනීමටයි. එහෙම නැතුව තමාව හුවා දක්වන්න නොවේ. අන්නේ ශ්‍රුතය තමන්ගේ ජීවිතයට ලොකු පිළිසරණක්. සද්දා සීල සුත මේ සමන් දීමෙන් ලැබෙන ඥාණය. ඔබ දන්නවා බුද්ධ කාලයේ තිබුණේ සමන් දීම විතරයි. අද අපිට පොත්පත් කියවීම, සවන් දීම නොයෙකුත් ක්‍රමෝපායන් අද අපට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අද අපිට තියෙන ප්‍රශ්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා ගැනීමේදී අප තුළ ඇති හැකියාවේ අඩුකමයි. මේ නිසා තමයි අපිට ඒක හරියට එන්නේ නැත්තේ. ඒ අඩුකමට අපි කියනවා පරිහානිය කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිම වේගවත් පරිහානිය පෙන්වු කළා. එක්තරා අවස්ථාවක පග්ගුණ කියන රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඉස්සර හරියට රහතන් වහන්සේලා බිහි වෙනවා. දැන් ශික්ෂාපදත් පනවනවා හරියට. නමුත් රහතන් වහන්සේලා බිහි වෙන ප්‍රමාණය අඩුයි. මොකද ඒ කියලා අහනවා. පග්ගුණ එහෙම තමයි පිරිවෙනකොට. එතන මොකද්ද පිරිහෙන්නේ? මිනිස්යාගේ කුසලතා. මොන කුසලතාවද? කුසල් වැඩිීමේ හැකියාව. කුසල් වැඩිීමේ හැකියාව පිරිහෙන්නේ. අකුසල් දුරු කිරීමේ හැකියාව පිරිහෙන්නේ. එතකොට අකුසල් දුරු කිරීමේ හැකියාව පිරිහුණොත් කුසල් වැඩිීමේ හැකියාව පිරිහුණොත් සිත පිරිසිදු වෙයිද? නෑනේ. දේශනා කොහොමද තියෙන්නේ? සියලු පව් නොකිරීම. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කුසල් උපදවීම සචිත්ත පරියෝදපණං තමන්ගේ සිත පිරිසිදු කිරීමයි ඒතම් බුද්ධාන ශාසනං මෙයයි බුදුරජුන්ගේ ශාසනය එතකොට එතනට යන්න බෑ එතකොට මේ පිරිහීම කියන එක මිනිස්යාට තියෙද්දි මේ කාලේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අර ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඊළඟට සීල සංවරය ඇති කරගන්න දෙකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන හරීම පැහැදිලිව පැහැදිලිව අවුලක් නැතුව නියතමානීව ඒ ධර්මය පිළිගන්න. සුත සද්දා සීල සුත ඊළඟට ත්‍යාග තමන්ට පුළුවන් නම් පරිත්‍යාග කරන්න පඤ්ඤා ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් නම් මේ ඔක්කොම තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කපිලවස්තු නගරයේදී මහා නාම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩින්නයි හදන්නේ. එතකොට අපිට භාග්‍යතුන් වහන්සේව දකින්න ලැබෙන්නේ නැහැ. පින්වත් සගරුවන දකින්න ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මහානාම කරුණු හයක් පුරුදු කරන්න. කරුණු කීයද? හයක් පුරුදු කරන්න කිව්වා. පළවෙනි එක තමයි තථාගතයන් වහන්සේව සිහි කරමින් ඉන්න කිව්වා. ඒ මොකද්ද? බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේව සිහි කරමින් ඉන්න කිව්වා. ඊළඟට දේශනා කළා උන්වහන්සේගේ ධර්මය සිහි කරමින් ඉන්න කිව්වා. අර මම කිව්ව අර සසර පණවිඩේ හිත හිත ඉන්නවා නම් එයා ධර්මය සිහි කරන කෙනෙක්. ඊළඟට එයා හිතනවා නම් අනුන්ගේ දේවල් අපිට මොකටද? මට මේ තමන්ගේ ජීවිතය හදා ගන්න ඕනේ. ධර්මය සිහි කරන කෙනෙක්. ඇයි ධර්මයේ නේවා තියෙන්නේ? එතකොට ඒ ධර්මයේ ලක්ෂණ ටික සිහි කරන්න පුළුවන්. ධර්මයේ සිහි කරන්න කිව්වා. දෙක. තුන තමයි ශ්‍රාවක සංඝයා ශ්‍රාවක සංඝයා සිහි කරන්න බැරිවීමේ පාඩුව බාබට කියන්නම්. හරි විදියට ධර්මය නොගියොත් කඩාගෙන වැටෙන විදිහ හොයන්න බෑ. පසුගිය දවස්වල මා ගියා නෙදර්ලන්තයට. ඒකේ හාමුදුරු කෙනෙක් අවුරුදු 26ක් තිස්සේ ධර්ම දේශනා කළා කළා නෙදර්ලන්ඩ් භාෂාවෙන් ධර්ම දේශනා 25000ක් කළා තියෙනවා. 2500 බෞද්ධ හදලා. වහවහ ධර්මය අවබෝධ කරගන්න කියලා සෑහෙන වැඩපිළිවෙලක් ගෙනහිල්ලා හැබැයි එහා දරුවන්ට අනතුරක් වුණා. තනියම හිටියා. කල්යාණ මිත්‍රයන්ගේ එකතුවක් නැතුව. මාරයාට කොහොම හරි ඉව වැටුණා. පැටලලා නෙදෙල්ලන්ත ගාල් ළමයෙකු මේ හාමුදුරනේ පැටලෙව්වා. මේ හාමුදුරන්ට වයස අවුරුදු සිවුරු වරිණයකට මම හිතන අවුරුදු 45ක් 46ක් ඇති. අවුරුදු 18ක 19 ගාල් ළමයෙක් එක බැඳා. බැඳලා සිවුරු ඇරියා. ඇරිය ගමන් අර බෞද්ධයෝ ටික කිව්වා නුඹ වැරදි. උඹට දීපු ආධාර අහප අපිට ගෙවපන්. එතකොට ඒගොල්ලෝ දානීය ඉගෙනගෙන තියනවාද? පන්සල් දෙකක් විකුණා. විකුණලා සල්ලි බෙදුවා. දැන් ඉන්න තාපාසලක් තියෙන එකට මම ගියා. ඒ උපාසකුන්නේ ඉන්නව හරි හොඳයි. බුදුන් ඇඳගෙන භාවනා කරගෙන ඉන්නේ. මං කෝ ඔබ වහන්සේට ඔයාට වෙච්ච වැරද්ද ඔයාට මේ කවුරුවත් උදව්වට හිටියේ නැති එක. එතකොට අංකෝ මට නම් ඔබ ඔබ තුල මට ගිහි කෙනෙක් පේන්නේ නැහැ කිව්වා. ඇයි බණම කියාගේ ඉන්නේ තාම? මම මට ගිහි කෙනෙක් පේන්නේ මට පැවිද්දෙක් පේන්නේ කියලා මං ඒ ඥානවික කෙනාට කිව්වා යසෝදරා සිද්ධාර්ථ කුමාර ආතෑරියා වගේ පුළුවන් නම් ඔයා මෙයාව අතාරින්න. මෙයා දැන් වයසයි. මෙයාට ආයෙ මහණ වෙන්න අවස්ථාවක් දෙන්න. හැබැයි අර මිනිස්සු දැන් අර නෙදලන් බෞද්ධයෝ කියනවා මේ කෑල්ලත් අපි නඩු දානවා මේකත් ඉක්මනට විකුණපන්. ඔයගොල්ලෝ අපි දීපු ආයෙ ගෙවපන් කියනවා. එතකොට බලන්න මේ ධර්මයේ හැටියට හරි දැන් ඒගොල්ලෝ අර මෙඩිටේෂන් භාවනා පන්ති දාලා රිට්‍රීට් කියලා හදාගෙන එළවලුයි බතුයි කකා මේ කරපු ඔක්කොම සුම් අර සිද්ධියෙන්. අයි මේ වෛර බඳින්නේ දැන් කාටද? අර බනහපු එක්කෙනාටමයි. බන කියාපු කෙනාටමයි. ඊට පස්සේ ඉතින් මම ගිහිල්ලා දැන් ඒකේ ඉන්නවා තව නෙදර්ලන්ඩ් ප්‍රධාන සභාපතිනි. මම එයාට කතා කරලා කිව්වා ඉක්මනට පුළුවන් නම් නෙදර්ලන්ඩ් මිනිස්සු ටිකක් රැස් කරන්න. අපි කතා කරමු මේ ප්‍රශ්නේ කියලා. එන්නේ කවුරුවත්. ඒ මිනිස්සු ආගමත් අතහැරලා. එතකොට පේනවා තමා සඳහා ධර්මය නොඇසීම නේද? තමා සඳහා ධර්මය නොඇසුණු කෙනා අපට පේන්නේ අන් අය කළ නොකළ දේ. අන් අයගේ ඇද කුද. දැන් බලන්න වෙච්ච දේ 2500ක් බෞද්ධ වෙච්ච අය. දැන් එක්කෙනෙක්වත් තින්නේ නැහැ. ඒගොල්ල පොඩි සොසයිටි එකක් හදාගෙන තියෙනවා. දැන් ඒගොල්ලෝ හදන මේ මාර්ගේ නඩුවක් දාලා මෙයාව පන්නලා ඒ ඒ ඒ ආරන්නේ විකුණන්න. ඒකලයි සල්ලි බෙදා ගන්න තිබුණ දැන් plan එක. දැන් බලන්න මම කිව්වා මේ බලාපන් ලොකු වෙනසක්. මං ඒ උපාසකුණයාට කිව්වා බලන්න ලොකු වෙනසක්. මං කිව්වා ලංකාවේ කෙනෙක් දානයක් දුන්නොත් ආධාරයක් කළොත් මම නම් දන්නේ නැහැ කලාතුරකින් නිකන් ඉල්ලන ඇති. පොදු වශයෙන් ගත්තොත් ඒක ආපහු ඉල්ලන්නේ නැහැ. එක්කෙනෙක් නම් මට මතකයි යාගේ නම ගැහුවේ නැහැ කියලා දීපික ආපහු ඉල්ලුවා. ඉතින් ඒක අපි දුන්නා. එහෙම මිසක් වෙන මොකුත් නැහැ. පොදු වශයෙන් මේගොල්ලෝ පුරුදු කරනවා ලංකාවේ. මම කිව්වා ලංකාව අය ත්‍යාගය පුරුදු කරනවා කිව්වා. දැන් බලාපංකෝ ධර්මයේ උගන්වන්න ගිහිල්ලා මේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් නැහැ. සීලෙත් නැහැ. සුතෙත් නැහැ. ත්‍යාගත් නැහැ. ජීක බල එකක්වත් නැහැ. දැක්කනේ තත්ත්වය. එහෙනම් අපිට පේනවා මේ 25000 තුලම බණ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණ වශයෙන් තිබිලා නැහැ. හරි විදිහට තිබ්බනම් ඒක වෙන්න බෑ. නේ? එතකොට මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ කෙරෙහි අර මහානම සාක්‍යයට කියවන කරුණු හයක් සීකර කරින්න කියලා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ කොච්චර ප්‍රයෝජනයිද කියලා දැන් බලන්න. දැන් මේ නොදැන සිටීම නිසා නේද අර බෞද්ධ ඔක්කොම මේ වාතය ඇරියේ. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී රහතන් වහන්සේලා ගැන මතක් කරලා දීලා ඒක කියා දීලා තිබ්බනම් අර අර හාඳුරු පිරෙද්දී අර බෞද්ධයන්ට ඇති වෙන්නේ හිතේ අනුකම්පාවනේ අනේ මේ වැටුණා කියලා නැගී හිටින්න එක්ක අත දෙනවා මේක අත දීම නෑ විනාශ කරන්න හදන්නේ ඊට පස්සේ ලංකාවේ පෞල් කීපයක් තිබිලා මම ඒගොල්ලෝ එකතු කරලා කිව්වා ඕගොල්ලොත් මේක විනාශ වෙන්න දෙන්න එපා ඒගොල්ලෝ ඉන්නෙත් නෑ අර මිනිස්සුන්ගේ කීමාලා මං කෝ ඕගොල්ලෝ මේ මේ මිනිස්සුත් එක්ක කතා කරලා බලන්නයි මේ මිනිස්සු හරි හරි බුදුරජාන් වහන්සේ කෙරේ හරි පැහැදීමක් තියෙනවා. හී සිහිමුලා වෙලා වැටුණා. නමුත් මේ මිනිස්සුන්ට අත දෙන්න කිව්වා මේකට. ඒ නිසා මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ඊළඟට සීලානුස්සති. තමන්ගේ කල් කිරියාව ගැන මෙනෙහි කිරීම. 1යි 2යි 3යි 4යි ඔව් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඊළඟට ඡාගානුස්සති Taman දීපු දේ ගැන සතුටු වීම ඡාගානුස්සති දේවතානුස්සති දෙවියන්ගේ ලෝක ගැන සිතා ඒ දෙව්ලොව සිටින දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ උපදින්න ලැබුණේ මනුස්ස ලෝකයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩි නිසා එතකොට ඒ නිසා මේ දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ ඒ ගුණවලින් යුක්ත දෙවිවරු වෙලා උපදින්න ලැබුණේ. ඒ දිව්‍ය ලෝකේ උපන් දෙවිවරුන්ගේ ගුණ තමා තුළ තියෙනවා කියලා බොහොම අහිංසක විදියට උදංගනිල්ල නෙමෙයි මේ කියන්නේ. අහිංසක විදියට තමන් ගැන සිහි කිරීම, දේවතානුස්සතිය. මේ අනුස්සති 6 කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලේ මහානාම ශාක්‍යයාට. ඒ වෙනකොට මහානාම ශාක්‍යයා සෝතාපන්න වූ කෙනෙක්. ඒතර මේ මේ මේ අනුශාසනාව කළේ පුතජන කෙනෙකුට නෙමෙයි. කාටද? සෝතාපන්න ශ්‍රාවකයෙකුට. එතකොට මගෙන් අහනවා එක නෝන කෙනෙක් එහෙදි හරි වැඩන්නේ. එතකොට මගෙන් අහනවා හරි වැඩන්නේ. එතකොට දේවතානුස්සති වඩනකට අපිට මේ මේ අපේ තෘෂ්ණාව නැති වෙන්නේ. මං කිව්වා මේක මගේ එකක් නෙමෙයි. මේ මගේ යෝජනාවක් නෙමෙයි. කාගේද? බුදුරජාන් වහන්සේගේ දේශනාව බලන්න කිව්වා ඔයාට බුදුරජාන් වහන්සේ කෙරේ තියෙන පහදින්න බැරි වීම නිසා කෝ යටි ප්‍රශ්නේ හිතේ හටගන්නේ. ඇයි හිතේ තිබුණා නම් බුදුරජාන් වහන්සේ අන් අයට හිතසුව පිණිස දහම් දේශනසේක. අන් අයගේ යහපත පිණිස දහම් දේශනසේක කියලා පැහැදීම තිබ්බනම් අර මොස්පේන්ති හැකින් එනවද? නෑ. මං කොහේරි ශ්‍රද්ධාව නැති ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. මෙහි කොහෙද භාවනා වැඩසටහනකදී මගපල දීලා. දේව ලෝකෙ ගිහිල්ලා හරියනවද කියලා අහනවා. මේක ඉවර කරගන්න නැතු මෙතනදීම. මං කොහොම ඉවර කරගන්න නම් ඉතින් ආර්යත්‍යකේ මාර්ගයන් ලෝහි කිව්වා. එතකොට මේ මාන්නෙන් අපිට ගන්න දෙයක් නෑ. අනේ අපිට දිව්‍ය ලෝකවල යන්න බෑ සසර දික් වෙනවා සැප වැඩි කියන බොරු සැප වැඩිලු මේ වැටවල් වලට මම කෑ ගහනවා මේ පොඩ්ඩක් තියාපු බඩමිට්ටු නැති වුණා කියලා කෑ ගහ හොයනවා මේ හදාගත්තු කෑම එකේ රහ නැත්තම් ඒකට කෑ ගහනවා දිව්‍ය ලෝක යන්න බැලු සැප වැඩිලු මේ ඒ කියන්නේ නිකන් තමන් හරි විරාගී කියලා ලෝකෙට පෙන්වන්නනේ මොන බොරුද. ඉතින් මේ නිසා අපි මේ අපිට තිබුණ නම් ශ්‍රද්ධාව මේ අනුසති භාවනා 6 ගැන ඊළඟට සීක බල පහ ගැන මේ ඔක්කොම අපිට හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මං හිතන් ඒ අම්මට කිව්වා මේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ. මං කෝ දැන් මේ දේශනාව කළේ මහානම ශාක්‍යයාට. අර ශ්‍රුති වටිනාකම තියෙන එක. ශ්‍රුතිය කිව්වේ අර අහලා තියෙන එක. එතකොට දැන් මහානම සාකයට මේක නොකියවවද්ද කියලා කෙනෙකුට හිතනවා නම් පොත බලලා තේරුම් ගන්න බල නෑ මේ දේශනාවේ තියෙනවා. මහානම සාකයට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා. ඊළඟට අනෙක් බොහෝ තැන්වලත් තියෙනවා. එතකොට තේරෙනවා මේ මේක කියන්නේ පුද්ගලික මතයක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේම අවබෝධයෙන් දේශනා කරපු එක. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ඕන වුණා බොහෝ විට ඒ මනුස්ස ලෝකෙට ආපු එක්කෙනාව ආය මනුස්ස ලෝකෙට නොයා දෙවියන් අතරට ඉපදිලා එතනින් යාට නිවන් දකින්න ප්‍රතිපදාවක් විවෘත කරලා දෙන්න උන්වහන්සේට උවමනා වෙච්ච බව ඒ දේශනාවෙන් පැහැදිලි වෙනවා. සමහර විට ඒකට හේතුව මා හිතන්නේ උන්වහන්සේට තියෙන අනාගතය දකින ඥානයක්. ඒතර උන්වහන්සේට පේන්නේ නැති අනාගතයේ මිනිසයා ධර්මය අවබෝධ කරගෙන හැකියාවෙන් දුර්වලයි. ඒ හැකියාව නැහැ. එහෙනම් එයාටත් මේ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වුණොත් ඔය අනුස්සති භාවනා හය කළා එයාට දිවි ලෝක යන අවස්ථාවක් ගත්තොත් එයාට ආයි පිහිටක් තියෙන බව උන්වහන්සේට පේන්නේ නැති අනාගතය දකින නුවණින්. මොකද උන්වහන්සේ අනාගතය පේනවනේ බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ වගේ දේශනා අද අපිට කොච්චර ප්‍රයෝජනයිද? ඒ වගේ දේශනා නොතිබෙන්න අපිත් එනනම් කියන්නේ අපිට ඕනේ නැහැ කියයි. මනුස්ස ලෝකෙම අපි එනවා කියයි ආය ආයමත්. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ ඇවිදින්. අපි ඉපදුනොත් ඇෆ්ගනිස්තානේ. අපි ඉපදුනොත් බටහිර රටක. ආයමත් ධර්මයේ නෑ, නිරේ තමයි යන්න වෙන්නේ. ආයේ නෑ දැන්. ඒ නිසා අපට මේ බොහොම දුර්ලභ වූ අවස්ථාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම. ඒ නිසා පින්වත්නි මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. අපිට උමනයි අර කරුණු පහ. ශ්‍රද්ධා, සීල, සුත්ත, ත්‍යාග, පඤ්ඤා. ඊට කලින් මතක තියාගන්න අරක. මේ සසරේ යන අය අපි කවුරුත් මේ සංසාරේ යන අය. ඊළඟට මතක තියාගන්න අනුන් කළ නොකළ දේවල් අපිට මොකටද? මට වැදගත් වෙන්නේ මා කරගත්තු දේ හෝ මා නොකරගත්තු දේ. එතකොට ඒක තමා සඳහා සකස් වෙනවා ජීවිතේ. එතකොට පින් කරගන්න ආස වෙනවනේ නේ. බලන්න පින්වල විදිය අපිට හිතා ගන්න බෑ. පුංචි දෙයක් කියලා මිනිස්සු කොච්චර පිළිසරණක් ගන්නවද බලන්න. කවුරු සැපයට ආසනේ. අර සංසාර මන්දිර කියන පොතේ තියෙනවා. එඩ්ගා කේසි කියන එක්කෙනා විස්තර කරලා ඒක ඇමරිකාවේ එක කාන්තාවක් කෙනා ජීවිතය ගැන අහගන්න. එයා මේ අර රත්තරන් බඩු සාප්පු වලින් මිනිස්සු ඇවිල්ලා එයාගේ අත් දෙකේ මුදු වලලු දාලා පින්තූර ගන්නවා. ඒකට යාට ගෙවනවා. එයාගේ අත් දෙක ඇඟිලිම හරි ලස්සනයි. ඉතින් ඉද්ගාකේසි කියන ඔබ මේ කරේ ඔබ මේ ලැබුවේ ඔබ සසරේ කළ දෙයක්. ඔබ පෙර භවයක තාපසියක්ව සිටිද්දී ඒ තාපසාරාමේ වැසිකිලි ඔබේ අතින් ඔබ පිරිසිදු කළා. ඔබේ අතින් මේ වැසිකිලි පිරිසිදු කිරීම නිසා අද ඔබ ඒ ඒ කරපු නිසා අද ඔබට ධනෙ ලැබෙන අත් දෙකක් ලැබී ඇත. ඒ අධික තුලින් අද ඔබ සැප විඳි. දැන් මම මේ පොඩ්ඩ කිව්වා මේ රටවල ගොඩක් අය ඉවරසිතන් වලදී හරියට මේ පිරිසිදු කරන්න පෙළඹුණා. එතකොට ඒකේ තේරුම මොකද්ද? තමා වපුරන දේ තමා නෙලාගනියි. යාදිසං වපත වපතේ බීජං තාදිසං අරතේ පලං. තමා වපුරන දේ තමා නෙලාගනියි. මේ නිසා හරි දේ වපුරන්න අපට හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උදව් ලැබෙනවා. ඉතින් පින්වතුන් කල්පනා කරගන්න ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න උවමනා තමා උදෙසාය. ඊළඟට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡාගානුස්සති දේවතානුස්සති මේවා මේ අනුස්සති ඒ කියන්නේ සිහි කිරීම නිතර කළ යුත්තේ තමා උදෙසාය. අපිට මේ සසරේ ස්වභාවය බලද්දී මේ පිරිස් පිරිවරාගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. තම තමා යන ගමනක්. තනි තනු යන ගමනක්. හැබැයි ඉතින් ආය ආයමත් මේ සංසාරේ මුණගැහිච්ච අය නැවත නැවත මුණගැහෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකේ ඉවරයක් නැහැ. ඒකේ ඉවරයක් නැහැ. අපේ සංසාරේ මොන ගැහිච්ච අය සම්පූර්ණයෙන් ආය මොන ගැහිලා මිසක් මේ සංසාර ගමන නවත්ත ගන්නවා කියලා කෙනෙක් හිතුවොත් එයාට කවදාවත් ඒක නවත්ත ගන්න නම් බෑ. හේතුව සසරේ මොන ගැහිච්ච අය නැවත නැවත මොන ගැහිීමේ අවසානයක් නැහැ. මිතුරු මුණ ගැහෙනවා සතුරු මුණ ගැහෙනවා වෛරක්කාරය මොන ගැහෙනවා ආදරේ බැඳන් මොන ගැහෙනවා ඉවරයක් නැහැ මේ නිසා එකපාරට ඉවර වෙන්නේ නැහැ හැබැයි මේ සලස්ම තිබ්බොත් මනුස්ස ජීවිතෙන් එයා චුත වෙද්දී එයා යනවා දෙවියන් අතරට දෙවියන් අතරට එයා ගිය විට එයාට ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මය අසන්න ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මයේ ප්‍රගුණ කරන්න. ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මය අවබෝධ කරන්න. හැබැයි එය නිර්මාණය වෙන්නේ මනුස්ස ජීවිතයේ මේ ගත කරන ජීවිතයේ ඇති වැඩපිළිවෙල අනුවයි. ඉතින් මේ නිසා ඒ තම තමා විසින් කරගන්න ඕන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පෞද්ගලික දෙයකයි. නාඤ්‍ය මඤ්ඤං විසෝදේ තව කෙනෙකුට තව කෙනෙක් පිරිසිදු කළ නොහැක මේ නිසා මේ ධර්මයේ යද්දි හරි උපකාරයි තමා සඳහා තමා සඳහා ධර්මයේ ගැනීම ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම තේරුම් ගනිමු අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපේ සිත පහදවාගෙන අපිත් මේ ගෞතම සාසනේ පිළිසරණ ලබා ගන්න අපට ද වාසනාව ලැබේවා